අරුණ මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස මේ මේ පුහුණුව තුලින් ස්වාමින් වහන්සේ අපිට දේශනා කරපු අද දේශනාව අහගෙන ඉන්නකොට හිතේ තේරිච්ච දෙයක් තමයි මේ සම්දිත්තික ක්‍රමේ දියුණුවේ ශක්තිමත් බව මත බොහෝ දුරට මේ අපන්නක ක්‍රමේ සාර්ථකත්වය ප්‍රදාපවති කියන කාරණේ. මම පොඩ්ඩක් මට හිතෙන්නේ මේ මොකක් නිසාද කියලා පැහැදිලි කරන්නම්. දැන් දේවල් අතර වෙනස්කම් වේගෙන් දැනගන්නට පුළුවන් හැකියාව. ඒ වගේම එකිනෙකට තියෙන සම්බන්ධතාවය විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අර අපන්නක ජාතකයේදී පැහැදිලි කරපු දේවල්. ඒවා ඒ හැකියාව හොඳටම දියුණු වෙන්නේ තමන් තුළ තියෙන බිය, ద్వේෂය, මෝහය අඩුවෙච්ච තරමට. ඒ ඒ හැකියාව. ඒ කියන්නේ අර අර විපස්සනාවේදී අපි කතා කරන දේවල්. ඉතින් ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි දැන් සම්දිත්තික ක්‍රමය හොඳටම දියුණු වෙනකොට යම්කිසි කෙනෙක් තුළ ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන ඒවා දියුණු වෙනකොට එයාගේ ආර්ය ආර්ය ඵලයකටපත් උන් නැතත් එයාගේ මමත්වය දුර්වල වෙනවා. දුර්වල වෙනවා කියන්නේ ඒක හිස ඔසවන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කෙනෙකුට අර මේ මේ එක එක අය කාලේ හිටපු ආචාර්යවරු කියපු ඒවා ඒක ඒක මේ ඒක යෙදෙන්නේ වගේ හරියට. ඒක කොහොමද කමන්නේ වගේ. එතනම දැන් ඉතින් මෙතනදී ගත යුත්තේ දැන් ස්පෝර්ත දේශනාවට අදාළව ගත්තොත් තමයි එදා කාලේ හිටපු ශාස්ත්‍රවරුන්ගේ මතවාද බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද කාලාමයින්ට ඒ ඒව කරන ගැටලුව වුනේ දැන් එතකොට වර්තමානයේ ගත්තහම අපි බෞද්ධයෝ හැටියට ගත්තහම අපිට මේ සූත්‍රය පෙන්වා දෙන මේ කාරණා ඒ කියන්නේ මේ ඒ අනේ ශාස්ත්‍රවරුන්ගේ කාරණා එකක්වත් අපිට අදාළ නැහැ අදාළ නැත්තේ ඉද අපි මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ දහම අනුව කටයුතු කරන බෞද්ධයෝ නිසා හැබැයි අපට වුණත් සමහර අවස්ථාවල යම් යම් කරුණු පිළිබඳ නිගමන වලට එළඹීමේ අපහසුතා ඇති වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඔන්න අපි හිතමු දැන් වර්තමානයේ භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරනවා. මේ හාමුදුරුවෝ මෙහෙමයි මෙහෙමයි කියලා ඔන්න අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලවල දැන් මඩ ගන්නවා. එතකොට දැන් අපි දන්නේ නැහැ ඇත්තටම මේ හාමුදුරුවෝ මේ වැරද්ද කළාද නැද්ද? එතකොට සැබවින්ම මේ දුස්සීල හාමුදුරු නමක්ද සිල්වත් හාමුදුරු නමක්ද මේ සිවුරු පෙරවලා මේ වරද කරන්න පොළඹවපු කෙනෙක්ද එහෙම නැත්නම් දීර්ඝ කාලයක් සිවුරු දරාගෙන හිටිය භික්ෂූන් වහන්සේ නමක්ද ඇත්තටම වරද කරලාද මේ වරදකට පටලවලාද දැන් මේවා අපිට එකපාරටම තීරණය කරන්න බෑ ඒවා සාන්දෘෂ්ටික කාරණා නෙමෙයි හැබැයි එතනදී ඊට පස්සේ අපට සාන්දෘෂ්ටික දේවල් පිළිබඳව අපි උනන්දු වෙන්න ඕනේ. එකපාරටම අර ආපු පෝස්ට් එක ෂෙයා කරන්නේ නැතිව අපි උත්සාහ කරන්න ඕන අපට දැනෙන ප්‍රමාණය. ටිකක් සොයලා බලන්න. අපි දන්න ස්වාමින් වහන්සේලාට කතා කරලා බලන්න පුළුවන්. ඊළඟට ඒ ඒ ස්වාමින් වහන්සේගේ නම අපට අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසලා බලන්නට පුළුවන්. ඒ හාමුදුරුව ගැන මොනවා හරි තව තොරතුරු තියෙනවද? ඊළඟට ඒ ප්‍රදේශයේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙකුට කතා කරලා බලන්න පුළුවන්. දැන් මේ විදිහට අපිට ටිකක් තොරතුරු විමසලා බලන්න පුළුවන්. ඇත්තට මේ නිකන් සිවුරක් ඇඳගෙන සාසනයට අපවාද කරන්න ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් මෙතන හැබෑම භික්ෂුන් වහන්සේ නමක්ද කියලා අපි ඉස්සෙල්ලා හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි හොයලා බලන්නට ඕන මෙතන ඇත්තටම වරදක් වෙලාද උන්වහන්සේ අතින් නැත්නම් උන්වහන්සේ යම්කිසි චෝදනාවකට අල්ලා ගන්නට යම්කිසි උපක්‍රමයක් කරලා. එතකොට මේවා පිළිබඳව අපට තියෙන අපට ඉන්ද්‍රිය ගෝචර වෙන காரணා ඔස්සේ අපට යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරන්න පුළුවන් එකපාරට නිගමන වලට එන්නේ නැතිව. ඉතින් වර්තමාන සමාජයේ අපට පේනවා එහෙම තැනකට යන්නේ නැහැ. යන්නේ නැතිව අර තමන්ගේ සිතුම් පැතුම් අර අර මේ මුලින් කියපු කාරණා 10ට අනුව තමයි තීරණ ගන්න යන්නේ. ඒ කියන්නේ මා ඉති කිරාය. ඒ කියන්නේ ඉති කිරාය. ඉති කිරාය කියලා කියන්නේ මෙහෙමලු අරහා මුදුරෝ මෙන්න මෙහෙම කාන්තාවක් එක්ක ඉඳලාලු එතකොට මෙන්න මේ විදිහට අපරාධයක් කරලාලු මෙතන මෙහෙම හොරකමක් කරලාලු එතකොට මේ ලූ කියන එකෙන් අහවලු මෙහෙම කිව්වා එතකොට එහෙම ලූ දැන් ඉතින් දිගට හරහට ඒක ප්‍රචාරය කරනවා එතකොට බුදුහාමුදුරුවෝ එපයි කියලා බැහැර කරන්නට කියලා කිව්ව කාරණයෙන් තමයි එතකොට නිගමනය කරලා තියෙන්නේ ශාසනය සම්බන්ධ භික්ෂුව සම්බන්ධ ඊළඟට තක්ක හේතු තර්කයට අනුව මේ හාමුදුරුවෝ මෙහෙම මෙහෙම කළා නම් මෙහෙම කළා නම් මේක මේක සත්‍ය වෙන්නට ඕනේ එතකොට මේ කියන කතාව ඇත්තනම් මේ උසාවියට ගියා නම් උන්වහන්සේට කට උතර නැති වුණා නම් අනිවාර්යෙන් මේක කරලා වෙන්නට ඕන. දැන් අන්න තරකයක් එක්කලා අපි බද්ධ වෙනවා. ඊළඟට ආකාර පරිවිතක් කියන. ඒ කියන්නේ මේක කල්පනා කරලා බැලුවෙන් පස්සේ මේක මෙහෙම වෙන්න පුළුවන්. එතකොට වර්තමානයේ හාමුදුරු ගොඩක් එහෙම. ඒ හාමුදුරු විශ්වවිද්‍යාලෙ ගිය කෙනෙක් නම් එහෙම දඩබ්බරෙක් වෙන්න ඇති. අනිවාර්යෙන් උන්වහන්සේ ඉන්න පසුබිම බැලුවෙන් පස්සේ එහෙම කෙනෙක් විය හැකියි. දැන් ඔන්න අර තමන් උපකල්පනය කරනවා. උපකල්පනය කරලා එහෙම තියෙන එක. ඊට පස්සේ දිට්ඨි නිඥානක්කාන්තය. තමන්ගේ දෘෂ්ටිය. තමන්ට භික්ෂුන් වහන්සේලා පිළිබඳ ද්වේෂ පරවස හැඟීමක් නම් තියෙන්නේ. උන්වහන්සේලා එක්ක වැඩ කටයුතු කරන්න ගිහිල්ලා මොනවා හරි තමන්ට පීඩාවක් ඇති වෙලා නම් එහෙම අත්දැකීමක් තියෙනවා. ඒ තමන්ගේ අත්දැකීම මත එළඹගත් දෘෂ්ටිය මත තීරණය කරනවා. හාමුදුරු කියන්නේ ඔහොමයමයි. අනිවාර්යෙන් මේ වැරද්ද කරන්නේ දැන් අන්න ඒ විදිහට එදා සමාජයේ තිබිච්ච දෘෂ්ටිවාද අද කාලේ නැති වෙන්නට පුළුවන්. නමුත් අපට යම් යම් නිගමනවලට එළඹෙද්දී මේ කියන දේවල් ඇත්තද නැත්තද කියලා තීරණ ගන්නට බැරි වෙනකොට හුඟක් මේ වර්තමානයේ මේ තොරතුරු තාක්ෂණයට පුළුවන්කම තියනවා මිනිස්සු සම්පූර්ණයෙන් නැත්තට නැති කරන්න. සම්පූර්ණයෙන් මම්මුලා කරන්නට නැති තැන්වල යුද්ධ අවුලුවන්නට ජාතීන් ජාතීන් අතර ભેද බින්න ඇති කරන්නට, කා කොටා වටන්නට, යුද බිය ඇති කරන්නට. එතකොට මව්පියෝ දරුවන් අතර කා කොටා වටලා මහා අපරාධ කරන්නේ. ඒ ඒ තැනට සමාජය අපිව පොළඹවන්නේ මෙන්න මේ කියන ਵਿਚාරපූර්වක බව අපි තුල නැති නිසා. ඉතින් ඒ නිසා එදා සමාජයේ කියවෙන දෘෂ්ටිවාද අද අපට අදාළ නැහැ අපි පැහැදිලි බෞද්ධයෝ නිසා. නමුත් අපි අසරණ වෙන අපි ඉක්මන් වෙලා තීරණ ගන්න තැන් තියෙනවා අපිට නොදැනුවත්වම අර ප්‍රාමාණික කරුණු හැටියට ගන්න එපාය කියලා කිව්ව මිමි වලින් මැනලා අපි හුඟක් වෙලාවට ලෝකේ අපට ඇහෙන යම් යම් තොරතුරු පිළිබඳ නිගමන වලට එනවා. ඉතින් ඔබතුමා ඔය කිව්ව හැටියට අපි තුල සති සම්පජාඤ්ඤය අවදි වෙනවා නම් අපි තුල ලෝභය, ద్వේෂය, මෝහය යටපත් වෙලා ਵਿਚාරපූර්වක බුද්ධිමත් බවක් අවදි වෙනවා නම් ඒ බඳු තීරණ වලට නොගිහින් අපිට එක්කෝ පුළුවන්කම තියනවා ඒවා පිළිබඳ සත්‍ය අසත්‍යතාවය සොයලා බලලා යම්කිසි තීරණයකට එළඹෙන්න. එහෙම නැත්නම් අපිට ඒක බැහැර කරන්නට පුළුවන්කම තියනවා. ඒකට අතපොවන්නට තරම් අපි සුදුසුකම් අපිට නැතිනම් ඒ කියන්නේ අපිට අත්පොවන්නට පුළුවන් සීමාවෙන් ඔබ්බෙහි නම් තියෙන්නේ අපිට ඒක නිහඬ වෙන්නට පුළුවන් එතන උපේක්ෂාව භජනය කරන ආරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ හැබැයි අපිට යමක් කරන්න පුළුවන් තැනකදී අපි නිහඬ වෙනවා ඒක යෝග්‍ය නැහැ ඒ කියන්නේ දැන් ඒවා පිළිබඳව අනේ ඉතින් ඒ මොනවා කරගත්තත් ඒවා අපට අදාළ නැහැ අපි මේ නිවන් දකින්නට යන්නේ එහෙම හිතන්න බෑ නිර්වාණගාමිනී මාර්ගයේ ගිහියාටත් පැවිද්දාටත් දෙපිරිසටම අපිට කාර්යභාරයක් හිමි වෙනවා මොකද්ද Tamanගේ විමුක්තිය සඳහා ගුණධම් වැඩි දීම සහ අන් අයෙක්ට විමුක්ති මඟ හෙළි කර දීම. එතකොට මේ හෙළි කරලා දීලා ශාසනය පවත්වනවා කියන කාරණේදී අපිට ඒව අපට අදාළ නැහැ කියලා කියන්නට බෑ. අපි යම් ප්‍රමාණයකට සංවේදීව ඒව පිළිබඳව සොයලා බලලා ශාසනය රැක ගන්නට කටයුතු කරන්න වෙනවා. අන්න ඒ බඳු තැන්වලදී තමයි අපිට මේ න්‍යාය වැදගත් වෙන්නේ. අපිට ප්‍රායෝගික නැති තැනකදී ප්‍රායෝගික කරුණු මත පිහිටලා අපි කොහොමද අපන්නක තීරණයකට එන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි එතෙන්දී දැන් ඒ පුද්ගලයා තුල ඒ කියන්නේ ඔය ඔය කියපු උදාහරණෙම අපි ගමුකෝ. එතකොට දැන් මගේ හිත තුල ඒක අහනකොට ඔය ඔය මෑත කාලෙකදී වෙච්ච සංසිද්ධියක් ගත්තොත් එතකොට ද්වේෂය මුලින්ම ඇති වෙනවා. එතකොට ඒක මම දකිනවා දැක්කා මේ ඇති වෙන්නේ ද්වේෂයයි කියලා. ඒ වගේම gedara කට්ටියටත් ඒක පෙන්නලා දුන්නා. ඒ තුලින් ඊට පස්සේ අපි තුල මේ සිදු නොවිය යුතු දේවල් නිතරම කතා බහ වෙමි ඊට පස්සේ අපේ මනස දූෂණය වෙන එක පෙන්වලා දුන්නා. ඒ ඇරෙන්න ඒ වගේ පියවරට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝභය, ද්වේෂය, මෝහය දුරු කිරීමේ පියවරට. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදි පෙන්නනවා ඒ අපේ මනසේ මතුවෙන ද්වේෂය දුරු කරන්න ඕන. ඊට පස්සේ අද්වේෂය, ඒවත් මෛත්‍රිය අපි අවදි කරනවා. එතකොට මෛත්‍රිය අවදි කරනකොට තමයි අපට අනිත් අය සුවපත් කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. එතකොට ඔව් එතකොට ඒක දෙවෙනි පියවරක්. මේ දෙවෙනි පියවර සඳහා අපිට අතපොවන්න පුළුවන්ද බැරිද කියන එක අපි අපගේ සීමා මායින් මත ඒක තීරණය වෙනවා. නමුත් අපිට අර මෛත්‍රී පූර්වක හැඟීම තියෙන ප්‍රමාණයට තමයි එතනින් එහාට අනිත් අය වරදට පෙළඹෙන එක වළක්වන්නට පුළුවන් වෙන්නේ කරුණාව තියෙන තරමට ඒ වගේම ඒ ඒ කාරණයට බඳුන් වෙච්ච පුද්ගලයාගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රිය තියෙන ප්‍රමාණයට. ඉතින් ඒව අනුක්‍රමයෙන් අපි තුල වැඩෙන ප්‍රමාණයත් එක්කලා තමයි එතනින් ඔබට ක්‍රියා කරන්න පුළුවන්. දැන් ඔබතුමා කියන ওই කාරණේ බොහොම වැදගත් වෙන්නේ අපට අර පළවෙනි පියවරේදී අපි අපි පිළිබඳව සංවේදීව සති සම්පජඤ්ඤයෙන් ඉඳගෙන අපේ දුර්වලකම යට යට කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි එතන ඉඳන්ම වැරදි පාරක තමයි යන්නේ. ඉතින් අවම වශයෙන් අපිට ඔතනවත් ඉන්න පුළුවන් නම් 아무තු යහපතක් නොකලා වුණත් අපෙන් සිද්ධ වෙන විනාශය වලකින්න. එතකොට විනාශය වළක්වා ගන්නට දුර්ගුණය හඳුනාගෙන යට කරගන්න ඕන දුරු කරගන්න ඕන ඊට පස්සේ යහපත සිද්ධ කරන්නට කරුණා මෛත්‍රිය වීරය පෙරදරි කොටගෙන එතනින් ඔබට ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙන්න එහෙමයි ස්වාමීන් වහන්සේ එතෙන්දී ඔය දෙවෙනි කාරණයට පවා මම සම්බන්ධ වුණා. ඉතින් ඒක මට පුළුවන් විදිහකට කරේ. ඒත් එක එක්කෙනාට ප්‍රමාණය වෙනස් වෙනවා. ගිහියෙකුට කරන්න පුළුවන් ප්‍රමාණය එක්තරා ප්‍රමාණයක්. ද්වේෂය අවසන් නැතුව මගේ මේ Facebook මාධ්‍ය තුලින් පවා ඒකට අවශ්‍ය කටයුතු කරා. එක් එක් ප්‍රධාන ස්වාමින් වහන්සේලා ඒ ගැන කියපු ඥානවන්ත ක්‍රමවේද ඒක මම ප්‍රචාරය කරා ඒක තුලින් ඒ වගේ දේවල් කරා. අන්න ඒ විදිහට අපි දැන් පළවෙනි පියවර තමයි අපි තුලින් මතුවෙන දේ සාන්දෘෂ්ටිකව දැකීම ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වශයෙන් අපිට ඒ සම්බන්ධව මොකද්ද කරන්න පුළුවන් පුද්ගලිකව අපි මොන විදිහේ නිගමනයකටද එළඹෙන්නේ කියන එක වගේම සමාජය ඒ වැරදි නිගමන වලට එළඹීමෙන් වළක්වන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණා ඒවා තමයි අපි අවස්ථාවෝචිතව හිතලා බලලා මේ න්‍යාය ඒ තැන් වලට පාවිච්චි කළ යුතු විදිය. එහෙමයි ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ ඔය කාරණේ මතු කරපු නිසා කිහි පැවිදි වශයෙන් උනත් මෙතෙන්දී අපිට තේරෙන්නෙම නැතුව ප්‍රවාහයකට අහු වෙනවා ව්‍යාපාද ක්‍රෝධ ප්‍රවාහයකට සමාජීය වශයෙන් ඒක කඩන්න පුළුවන් වෙන්නත් ඕනේ අපිට ඕන. ඒ කියන්නේ ඒකට හේතුව තමයි දැනටම අපි මේ කාරණා පිළිබඳව යම් යම් අදහස් වලනේ ඉන්නේ යම් යම් දෘෂ්ටි වලනේ ඉන්නේ. හාමුදුරුවෝ සම්බන්ධව, ගිහියෝ සම්බන්ධව, ආරණ්‍ය හාමුදුරුවෝ සම්බන්ධව, පන්සල් වල හාමුදුරුවෝ සම්බන්ධව, විශ්වවිද්‍යාල වල හාමුදුරුවෝ සම්බන්ධව, පාර්ලිමේන්තු යන හාමුදුරුවෝ දැන් මේ ඔක්කොම ගැන අපිට යම්කිසි අදහසක් මේ වෙනකොටම තියෙනවා. එතකොට ඒවා මත ඉඳගෙන තමයි අපි හැමතිස්සෙම තීරණ වලට එන්න උත්සාහ කරන්නේ. එතකොට අර මූලික දෘෂ්ටියේ ඉඳගෙන තමයි නිගමන වලට එන්නේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕනේ මේ මගේ දෘෂ්ටිය මත ඉඳගෙන මේ දිහා බලන එක යෝග්‍ය නැහැ. ඊට වඩා විවෘත මනසින් කොහොමද මේ දිහා බලන්නේ කියලා අවදි වෙන්න. එහෙමයි. එහෙමයි සම්හංශ. එතකොට අපන්නක ප්‍රතිපදාවට ඔය ඔය හැකියාවන් ඔක්කොම ගොඩක් වැදගත් වෙනවා. පණලිය නුවණ ඇලෙන්න සහ ගැටෙන්න නැති මානසික తත්වය, ඒ වගේම වෙන ප්‍රවාහය, බාහිර වෙන ප්‍රවාහය, ඒ ඒ වෙනස් වෙන මොහොතේම අල්ලගන්න පුළුවන් తත්වය, ඇලීමක් ගැටීමක් Taman තුලත් ඇති වෙන්නේ නැතුව, ඒතකොට තමයි අපන්නක ජාතකයේ හැටියට අපිට කියලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් අපන්නක ප්‍රතිපදාවට යන්න අනිවාර්යෙන් යම් සාන්දෘෂ්ටික කාරණා ටිකක් තියෙන්න ඕන. මොකද මොකුත්ම එතනත්තාට සාන්දෘෂ්ටික වශයෙන් නිගමනය කරන්න බැරි නම් අවසානයේ යන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ එපා කිව්ව මේ මිනුම් දඬු වලට තමයි යන්න වෙන්නේ. පොතේ මෙහෙම තිබුණා, අහවලා මෙහෙම කිව්වා, මගේ ගුරුවරයා මෙහෙම කිව්වා කියන තැනට විතරයි යන්න වෙන්නේ. Tamanට සාන්දෘෂ්ටිකව කිසිවක් නැතිනම්. අඩුතරමින් Tamanට සති සම්පජඤ්ඤයෙන් Tamanගේ මනස විශ්ලේෂණය කරගන්න බැරි නම් ඉන්ද්‍රිය ගෝචර කාරණා පිළිබඳවවත් Tamanගේ සාන්තුෂ්ඨික ඥානය පාවිච්චි කරන්න ඕන. දැන් මේ කාලාම සූත්‍රය සහ අපන්නක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ Tamanගේ මනස පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් කොහොමද සාන්දෘෂ්ටික වෙන්නේ කියන එක අපන්නක ජාතකයේදී බෝසතාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මනස පිළිබඳව නෙමෙයි මේ ඉන්ද්‍රිය ගෝචර කාරණා පිළිබඳව කොහොමද සාන්දෘෂ්ටික ඥානය පාවිච්චි කරන්නේ ඉතින් එතකොට අපට අපන්නක ප්‍රතිපදාවට යන්න යම් යම් ප්‍රමාණයකින් ඉන්ද්‍රිය ගෝචර වෙන සාන්දෘෂ්ටික බවවත් අඩුම තරමින් අපිට පාවිච්චි කරන්න වෙනවා. එහෙමවත් එකක් නැති කෙනෙකුට අපන්නක න්‍යාය පරිහරණය කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටමත් පැහැදිලි පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි.